කුරේ ජාත ප්‍රත්‍ය කියන ශක්තිය. කල්යතු ඉපදිලා උපකාර වෙනවා කියන ශක්තිය එතන වැඩ කරනවා. ඊළඟට සෝතායතන සෝත විඥාන ධාතුව. මම හිතන්නේ ඒකේ ලොකු විග්‍රහයක් කරන්න අවශ්‍ය කරන්නේ මුල් එක තේරුම් කරපු නිසා. ඒ විදිහටම සෝත ප්‍රසාදයත් සෝත විඥාන සිත් දෙක ඉපදීමට කල්යතු ඉපදීලා සෝත විඥාන සිත් දෙක සහ ඒක වැඩ කරන චෛතසික හත ඉපදීමට කල්යතු ඉපදිලා සෝත ප්‍රසාදය කියන එක උපකාර වෙනවා. එතකොට දැන් චක්ෂු ප්‍රසාදය සෝත ප්‍රසාදය කියන මේවා පිළිබඳව ඔබට තේරුම මදි නම් මේ දේශනාවෙම ඇසල පුර පසළොස්වක් පොය දවසේ කරන දේශනාවේදී පවා ඒවා පිළිබඳව අපි යම් හඳුන්වා දීමක් ඔය ඉස්සෙල්ලා කළා. හැබැයි මේ පාඩමේ අපි මේ දේශනාව පවත්ගත් පවත්වන්න පටන් ගත්තේ විසක් පොයට ඒකේ නම් හුඟක්ම විස්තර කළා. මොකද පරමාර්ථ ධර්ම 170 පිළිබඳව සැලකිය යුතු විග්‍රහයක් පැය 3ක් විතර වාගේ කරලානේ අපි ප ဋ ාණ දේශනයට අවතීර්ණ වුණේ. ඒ නිසා දැන් මෙතන සෝතප්‍රසාදය කියලා කියනකොට සෝතායතනය කියනකොට ඔබට තේරුම මදි මදි වාගේ මනසට දැනෙනවා නම් ඒ පෙරදේශනාව නැවත වතාවක් ඇහුවොත් ඔබේ අවබෝධය පරිපූර්ණ වෙයි සුතමේ චින්තාමය මට්ටමින්. ඊළඟට ඝාණායතනං ඝාණ විඥාන ධාතුය. ඝාණ ප්‍රසාදය. ගඳ සුවඳ වැඩිීමේ නැහැ ඇතුලේ තියෙන එලුකොර සටහනක ආකෘතියක් ගන්න එය තුල පිහිටා තියෙන ගඳ සුවඳ දැනීමේ ශක්තිය කියන මේ රූප කොටස උපකාර වෙනවා ගහන විඥාන ධාතුයා තං සම්පේත්ත කාණංච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චෝ ඒ ගාහන ප්‍රසාදයේ කියන ශක්තිය ගඳ සුවඳ වැඩිම කියන මේ ශක්තිය උපකාර වෙනවා ඝාන විඥාන සිත් දෙක පහළ වීමට කල්ැතුව ඉපදිලා අවශ්‍ය කරන පසුබිම සකස් වීම ශක්තිය සකස් වීම වශයෙන් ඊළඟට ජීවායතනං ජීවා විඥාන ධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චෝ ජීවායතනය දිව ඇසුරු කරගෙන පවතින රස නීරස වැඩිීමේ ශක්තිය රස නීරස දැන ගැනීමේ ශක්තිය කියලා ගන්නට එපා රස නීරස ප්‍රියාප්‍රිය රස වැඩිීමේ ශක්තිය වැඩිීමේ ශක්තිය ගැටීමේ ශක්තිය අනේ ශක්තිය කියන ජීවහා ප්‍රසාදය කුසල විපාක අකුසල විපාක ජීවහා විඥාන සිත් දෙක සහ ඒක වැඩ කරන චෛතසික හත පහළ වීමට කල්ැතු ඉපදීම වශයෙන් පහළ වීම වශයෙන් උපකාරයි. ඒ නිසා අතනත් පුරේජාත ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට කාය ආයතන. කාය ආයතනය පිළිබඳවත් ඔබට අපි හඳුන්වා දුන්නා මේ දේශනාවේ මුල අවස්ථාවේදීමත් කාය ආයතනයේ පොට්ට කාය ආයතනය කියන මෙය කාය විඤ්ඤාණ සිද්දක ප්‍රිය ස්පර්ශයක් අප්‍රිය ස්පර්ශයක් වදිනකොට වදින ශක්තිය අර අපි කීවා කෙස් ලොම් නියාග දත්තග මල මූත්‍ර යෙලි සම්කෑලි මේවා හැර ශරීරයේ ඇතුළත පිටත පවතින ශක්තිය. ඇතුළත පිටත පවතින ශක්තිය. ස්පර්ශ වැඩිීමේ පඨවි තේජෝ වායෝ කියන පොට්ටබරෝපේ වැඩිීමේ ශක්තිය. දැනගැනීමේ ශක්තිය කියලා කොයි වෙලාවවත් ගන්නට එපා. දැනගැනීමේ ශක්තිය කියලා ගත්තොත් ඒ කියන්නේ කාය විඥාන සිත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා දැනගැනීමේ ශක්තිය නෙමෙයි ස්පර්ශය වැඩිීමේ ශක්තිය. ඒ ස්පර්ශයේ වැඩිීමේ ශක්තිය නැමැති කාය ප්‍රසාදය, කාය යතනය මේ සුඛසාගත දුක්ඛසාගත කාය විඥාන සිත් දෙක පහළ වීමටත් ඒකේ චෛතසික සහිතව ඒ චිත්තෝත්පාද යුගලයේ පහළ වීමට කල්ැතු ඉදීම වශයෙන් පහළ වීම වශයෙන් කාය ආයතනය උපකාර වෙනවා. එතකොට එතනක් තියෙනවා පුරේජාත ප්‍රත්‍ය. ඔන්න පුරේජාත ප්‍රත්‍ය පිළිබඳව ශීර්ෂයෙන් පහක් කියවා. ඊළඟ එක රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පේත කාණංච ධම්මානං පුරේජාතක් පච්චේන පච්චෝ. ඒ කියන්නේ රූපායතනේ වර්ණ රූපේ. දැන් ඔබ දන්නවනේ චක්කු විඥාන සිතක් පහළ වීමට නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්ෂුව තුල පහළ වුණාට ඒකට චක්කු විඥාන සිතක් පහළ වීමට නම් චක්ෂුව තුල චක්කු විඥානය පහළ වෙනවා වගේම රූපාරම්මණයකුත් අවශ්‍ය කරනවා. චක්ෂු ප්‍රසාදය තුල චක්කු විඥාන සිත පහළ වෙනකොට පෙරපසු නොවි රූපයක් උපදිනවා. රූපයක් කල්ලාස උපදිනවා. ඒ කියන්නේ ඒ රූපේ උපදින එක චක්සු ප්‍රසාදය පහළ වෙන චිත්තක්ෂණයේම පහළ වෙනවා වෙන්නත් පුළුවන්. පස්සේ පහළ වෙනවා වෙන්නත් පුළුවන්. මොකද හේතුව අපි චිත්ත වීති කියනකොට කියනවනේ අතිමහාන්තාරම්මන, මහාන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියලා. එතකොට ඒකේ වෙනසක් තියෙනවා එතකොට. ඒ නිසා දැන් චක්සු ප්‍රසාදයේ පහළ වෙනකොටම රූප ආයතනේ පහළ වෙනවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ චිත්තක්ෂණ එකක් දෙකක් ආදී වශයෙන් පහ වෙලා පහළ වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඒ චක්කු විඥාණය චක්ෂු ප්‍රසාදය ඇසුරු කරගෙන පහළ වෙනවා කියලා කියනකොටම අරමුණක් නැතුව සිතක් ඉපදීමක් නැහැනේ. එතකොට ඒ චක්කු විඥානය පහළ වෙන්නේම අරමුණක් අල්ලාගෙනමයි. අරමුණක් ඇසුරු කරගෙනම තමයි පහළ වෙන්නේ. එතකොට චක්ෂු ප්‍රසාදේ පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම පහළ වීමට උපකාර වෙනවා කල්යතු ඉදීම වශයෙන් චක්ෂු ප්‍රසාදය පහළ වීමට ආධාර වෙනවා වශයෙන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අරමුණක් වශයෙන් රූපාරම්මණය කල්යතු ඉදීලා තියෙනවා ඉතින් අපිට මෙහෙමයි දැන් චක්ෂු ප්‍රසාදයක් කල්යතු පහළ වෙනවා එතකොට එකක් චිත්තක්ෂණ කීපයක් වුණත් කල්යතු පහළ වෙන්නට පුළුවන් මොකද හේතුව මේ චක්ෂු මේ රූපව රූප ගරු පරිණාමිකයිනේ රූප වලට චිත්තක්ෂණ 17ක් තියෙනවා. නාම වලට නෑනේ. ඒ නිසා දැන් මේ රූපාරම්මණය කල්ලාතෝ පහළ වෙනවා වගේම චිත්තක්ෂණ කිහිපයක් චක්කායතනෙත් පහළ වෙන්නට පුළුවන්. එක චිත්තක්ෂණයක් පමණක් නෙවෙයි. මොකද චක්කායතනේ ත්‍රිතික්ෂණයේදීනේ චක්කු විඥානය පහළ වෙන්නේ. ඒ වගේම රූපාරම්මණයත් එහෙමනේ. රූපාරම්මණය වුණත් රූපාරම්මණය උපදින මොහොතේම චක්කු විඥාණයට අරමුණු කරන්නට බෑ. ඒක නිසානේ අපි අතිමහාන්තාරමණ චිත්ත වීතියක් හඳුන්වනකොටත් අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද ආදී වශයෙන් චිත්තක්ෂණ ඒ තුනක් අයින් වෙනවානේ. ඒ නිසා ඒ රූපේ උපදින චිත්තක්ෂණයේම චක්කු විඥාණයට අරමුණු කරන්නට බෑ. එතකොට ටික වේලාවක් චිත්තක්ෂණ කීපයක් ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට ගත්තට පස්සේ අන්න ඒක අපට පැහැදිලි වෙන චිත්ත වීතිය වලදී චිත්තක්ෂණ අර විදිහට එකක් ඉක්ම ගිය, දෙකක් ඉක්ම ගිය, තුනක් ඉක්ම ගිය, හතරක් ඉක්ම ගිය අනාදි වශයෙන් තියෙනෝනේ. එතකොට පැහැදිලිනේ ඒ චක්කු විඥාණය පස්සේ පහළ වෙලා තියෙනවා. ඒ පහළ වෙනකොට රූපේ ඉපදලා චිත්තක්ෂණ ගණනාවක් ගත වෙලා තියෙනවා කියලා. ඒ රූපේ ඉපදලා චිත්තක්ෂණ ගණනාවක් ගත වෙනවා වගේම තමයි චක්ෂු ප්‍රසාදේ ඉපදෙලත් චිත්තක්ෂණ ගණනාවක් ගියාට පස්සේ චක්ෂු ප්‍රසාදයේ ත්‍රිතික්ෂණයේ යම් අවස්ථාවකදී මේ චක්කු විඥාණය ඒ අසුරු කරගෙන පහළ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා චිත්තක්ෂණ එකක් එකම ගියත් දෙකක් එකම ගියත් තුනක් එකම ගියත් චක්ෂු ප්‍රසාදය රූපාරම්මණය ඉපදිලා ආන්න එක තමයි කියන්නේ ඒ චක්කු විඥාණය පහළ වෙනවා. ඒ චක්කු විඥාණයට අර කල්ැත උපදීන් වශයෙන් චක්ෂු ප්‍රසාදේ උපකාර වුණාseම රූපාරම්මණයත් කල්ැත උපදීන් වශයෙන් උපකාර වෙලා තියෙනවා. මොනම වෙලාවකවත් චක්ෂු ප්‍රසාදයට පෙර රූපාරම්මණය ඉදීමට පෙර චක්කු විඥාන සිත් පහළ වීමක් ඇත්තේ නැහැ මොකද හේතුව? කොහෙද පහළ වෙන්නේ? චක්ෂු ප්‍රසාදේ නැතුව චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහනේ. ඊළඟට රූපාරම්මණය නැතුව චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහනේ. ඒ නිසා ඒ කියන අර චක්සු ප්‍රසාදයේම මේ දෙවෙනි එකෙන් හයවෙනි ශීර්ෂය කියාගෙන ආවේ රූපායතනය. කුමකාරී තියෙන පාට වර්ණය නේ චක්ෂු විඥාණයට අරමුණු වෙන්නේ. ඉතින් එතකොට ඒ කියන රූපායතනයත් කල්ැතු ඉපදිලා උපකාර වෙනවා චක්කු විඥාන සිත් දෙකත් ඒකේ පහළ වෙන චෛතසිකත් පහළ වීමට හැබැයි චක්කු විඥාන සිත් දෙක සිත් දෙක සිත් දෙක කියලා මෙතන කියවට ඒ සිත් දෙක එකපාර උපදිනවා කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ. ඈ ප්‍රේ රූපයක් අප්‍රේ රූපයක් ගැටෙන වෙලාවට කුසල විපාක චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානය සුදුසු විදිහට පහළ වෙනවා චෛතසික සහිතව. එතකොට ඒ කියන චිත්තෝත්පාදය චක්කු විඥාන කියන ඒ චිත්තෝත්පාදය පහළ වීමට මේ කියන පාට රූපායතනෙ වර්ණ රූපය උපකාර වෙනවා කල්යතු ඉදීම වශයෙන් ඒ නිසා එතනක් තියෙනවා පුරේජාත ප්‍රත්‍ය. ඊළඟට සද්දායතනං සෝත විඥාන ධාතුයා සංසම්පේත්තකාණංච ධම්මානං. එක මුලින් එක පැහැදිලි කරපු නිසා තේරුම් ගන්න ලේසි. ඒ වගේම ශබ්ද ආයතනය, ශබ්ද රූපය. ඒකත් අර විදියට චිත්තක්ෂණ එකක්, දෙකක්, තුනක් ආදී වශයෙන් එක්ම ගිය එකක් මෙන්න මේ විදිහට සෝත විඥාන ධාතු කියන සිතට ඒක වැඩ කර චෛතසික වලට කල්ැතු ඉදීම වශයෙන් උපකාර වෙනවා. එකතර රූපායතනයේ කියපු විදිහට මේ අනිත් විග්‍රහයකට සම්බන්ධ කරගන්නට ඕනේ. ඊළඟට ගන්ධායතනං ඝාන විඥාන ධාතුය තං සංපේතකාණංච ධම්මානං පුරේ ජාතප්පච්චේන පච්චෝ. ඒ කියන්නේ ගඳ සුවඳ කියන මේ අරමුණ ගන්ධාරම්මණය. ගන්ධාරම්මණය කල්ැතු ඉපදිලා. ඝාන විඥාන සිද්දෙකට අරමුණක් වශයෙන් ඒ සිත්වල වැඩ කරන චෛතසික වලටත් එක්කලා අරමුණක් වශයෙන් කල්ැතු ඉපදිලා උපකාර වෙනවා. ඒ නිසා එතනක් තියෙන පුරේජාත ප්‍රත්‍ය. එතකොට ගන්ධායතනේ ගාන විඥාන සිත් දෙකටයි එක වැඩ කරන චෛතසික හතටයි කල්ැතු ඉපදීම් වශයෙන් උපකාර වෙනවා. ඊළඟට රසායතන ප්‍රිය වේවා අප්‍රිය වේවා රසය ඒ රසාරම්මණය අර විදිහට ජීවා විඥාන සිත් දෙකටත් ඒක වැඩ කරන චෛතසික හතක් පහළ වීමට කල්යතු ඉදීම වශයෙන් උපකාර වෙනවා. ඊළඟට පොට්ටබ්බ ආයතන ස්පර්ශ රූපය පඨවි තේජෝ වායෝ ඒකත් ඒ වගේ තමයි කල්යතු ඉපදිලා චිත්තක්ෂණ එකක් හරි නැත්නම් කීපයක් හරි ඒක අර චිත්ත වීතිත් එක්ක ගලපලා බලනකොට අපට තේරුම් ගන්නට හරි පහසුයි ඒක අපි මේ දේශනාව තුලත් අපි කළා චිත්ත වීති පිළිබඳව අනන්තර සමානතර ප්‍රත්‍යවලදී ඉතින් ඒ නිසා මේ පොට්ටම්බාරම්මණය කියන එකත් අර ආකාරයටම කාය විඥාන සිත සිත් දෙකටත් ඒක වැඩ කරන චෛතසික හතක් පහළ වීමට කල්ැතු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. එවනම් දැන් අපි ශීර්ෂ ඔක්කොම 10ක් කිව්වා. අ 9ක් ඔව් 10ක් කිව්වා. ඊළඟට කියනවා රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝධාතුයා තං සම්පේත්තකානං ච ධම්මානං කුරේ ජාතක් පච්චේන පච්චෝ. දැන් එතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අරමුණු අර ඉස්සලා කියපු අරමුණු ටික තියෙනවානේ. රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය කියලා. දැන් මේ කියන ආරම්මණ පහ පංචද්වාරයෙන් හසු වෙන්නේ. එතකොට දැන් පංචද්වාරික සිත් කියලා ගත්තට පස්සේ චක්ෂු ආදී ඒකේ බලන්න චක්කු විඥාණයට ඉස්සරලා පංචද්වාර වර්ජන සිත වැඩ කරනවා. සෝත විඥාණයට ඉස්සරලා පංචද්වාර වර්ජනේ. ගාහන විඥාණයට, ජීවා විඥාණයට, කාය විඥාණයට මුලින් වැඩ කරන්නේ පංචද්වාර වර්ජනේ. එහෙනම් මේ පංචද්වාර වර්ජනයේට ඉපදීමටත් කල්ැතුව උපකාර වෙන්නේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඊළඟට චක්කු විඥාන සිද්දකෙන් කෝක පහළ වුණත් ඊට පසුව පහළ වෙන්නේ සම්පටිච්ඡන සිත් දෙකෙන් එකක්. සෝත විඥාන සිතට පස්සේ ඕක පහළ වුණත් කුසල විපාක අකුසල විපාක එකට ගැලපෙන විදිහට ඉන් අනතුරු පහළ වෙන්නේ පංච මේ සම්පටිච්ඡන සිත. ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන හැම හැම අවස්ථාවකදීම ඊට පස්ව පහළ වෙන්නේ සම්පටිච්ඡන චිත්තය. සුදුසු විදිහට කුසල විපාක අකුසල විපාක විදිහට පහළ වෙන්නේ. එතකොට දැන් ඒ සිත් වලටත් අරමුණ මොකක්ද? ඒ සිත් වලට අරමුණත් අර විදිහටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට ඒ සිත් තුනට සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාර වරජණයයි කියන එකට මනෝ ධාතු ත්‍රිකේණේ කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අරමුණක් ගත්තට පස්සේ ප්‍රගුණ විසියට ප්‍රගුණ විදියට අරමුණ මැනීමේ කෘත්‍යයක් සිද්ධ වෙන්න මදි නිසා ඒකට මනෝ ධාතුව කියලා කියනවා. මනෝ ධාතුව ඒ මූල සිත් ටිකක් එතකොට. එතකොට ඒ කියන සිත් තුනට ඒ සිත් තුන චක්කු විඥාන වේවා, සෝත විඥාන වේවා, ගාහන විඥාන වේවා, જીවහා විඥාන වේවා, කාය විඥාන වේවා මේ කොයි සිතටත් මුලින් වැඩ කරන්නේ පංචද්වාර වර්ජණය. මේ කොයි සිතටත් පස්සේ වැඩ කරන්නේ සම්පටිච්ඡනේ. එනිසා ඒ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පහම පංචද්වාර වර්ජණයටත් සම්පටිච්ඡන සිද්දකටත් ඒ වගේ වැඩ කරන චෛතසික ගුණවටත් ඉපදීමට කල්ැතු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. ආන්න එතනත් ඒ විදිහට පුරේජාත ප්‍රත්‍ය තියෙනවා. ඊළඟ අවස්ථාව කියන්නේ යම් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා මනෝ විඥාන ධාතුයා තං සම්පේත්තකානංච ධම්මානං තං රූපං මනෝ ධාතුයා තං සම්පේත්තකානංච ධම්මානං ප්‍රේජාතප්පච්චේන පච්චෝ. ඒක ඊළඟ ශීර්ෂය. ඒ කියන්නේ යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ ධාතුව කියන මේ පංචද්වාර වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන ඒ මනෝ ධාතුව නැමැති සිත් තුන පහළ වෙනවා නම් ඒ වගේම මනෝ විඥාන ධාතුවේ සංසම්පේත්කාශ ධම්මා මනෝ විඥාන ධාතුව කියන ඉතුරු සිත් 76ක් ඒක වැඩ කරන චෛතසික සියල්ලත් පහළ වීම උප මේ පහළ වීමට උපකාර වෙනවා නම් ඇසුරු කරනවා නම් අන්න ඒ රූපය මනෝ ධාතුව කියන ඒ සිත් තුනටත් ඒක වැඩ කරන චෛතසික මුලුල්ලට පහළ වීමට කල්ලාති උපදීන් වශයෙන් උපකාර වෙනවා. ඒක වෙනම තෝරනවා. ඒක වෙනම තෝරලා මනෝ විඥාන ධාතුව වෙනම ගන්නවා එතනදී. ඒ කියන්නේ මනෝ විඥාන ධාතුව කියන එක ඒක තෝරන්නට වෙනම ගන්නට හේතුවක් තියෙනවා. මොකද හේතුව මනෝ විඥාන ධාතුව ගත්තට පස්සේ එතන කිසියම් කාලයක මනෝවිඥාන ධාතුවට උපකාර වෙනවා මේ කියන හෘදේ ස්වરૂපය කිසියම් කාලයක උපකාර වෙන්නේ නැහැ. අන්නේ වෙනස දක්වීම සඳහා තමයි මෙතන මේ මනෝ ධාතුවට මනෝ ධාතුව අනිවාර්යයෙන්ම හෘදේ ස්වરૂපය ඇසුරු කරගෙනම තමයි පහළ වෙන්නේ. මනෝ ධාතුව පහළ වීමට හෘදේ ස්වરૂපය අනිවාර්යයෙන්ම අවශ්‍යමයි. මනෝ ධාතුව කියන්නේ සිත් තුන පංචද්වාර වර්ජණයයි සම්පටිච්චන දෙකයි කියන මේ දෙක අනිවාර්යයෙන් පහළ වෙන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙනමයි. ඒ නිසා ඒක එහෙම දක්වලා ඊළඟට දෙවෙනි අවස්ථාවේදී යම් රූපං නිස්සාය මනෝවිඤ්ඤාණ ධාතුච තං සම්පයුත්ත කාච ධම්මා. ආ මනෝවිඤ්ඤාණ ධාතුවයි ඒක වැඩ කරන චෛතසික සමූහය. ඒ කියන්නේ සිත් 76ක සංචිතයක්. කුලකයක්. සමූහයක්. ඒ සිත් 76ත් ඒක වැඩ කරන චෛතසික සමූහයක්. යම් රූපයක් ඇසුරු කරගෙන පහළ වෙනවා නම් එහෙනම් ඒ කියන්නේ හෘදේ වස්තු රූපය. ඇයි චක්කු විඥාන සිද්දක ඇසුරු කරන්නේ චක්කු වස්තුවයි. සෝත විඥාන සිද්දක සෝත වස්තුවයි. ගාන විඥාන සිද්දක ගාන වස්තුවයි. ජීවා විඥාන සිද්දක ජීවා වස්තුවයි. කාය විඥාන සිද්දක කාය වස්තුවයි. ඒ කියන්නේ මේ වගේ චෛතසිකත් එක්කම ගන්නෙ. චක්කු විඥාන ආදියට ඒ සර්වජිත් සාධාරණ චෛතසික හතත් එක්කම තමයි ගන්නෙ චක්කු විඥාන ධාතුව කියලා ගත්තට පස්සේ. එතකොට මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියන සිත් 79 පහළ වෙන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙන. ඒකේ වෙනසක් තියෙනවා. මේකේ පුරේජාත ප්‍රත්‍යයනේ. ඒ නිසා දැන් මනෝ ධාතුවට ඒකාන්ත වශයෙන්ම කල්ැති ඉදීම වශයෙන් අවශ්‍ය කරනවා මේ හෘදේ වස්තු රූපය. හැබැයි මනෝ විඥාන ධාතුවේ එතන වෙනසක් තියෙනවා. ඒක නිසා තමයි ඒක ආයපාරක් වෙන් කරලා යම් රූපං නිසාය මනෝ විඥාන ධාතු චිතං සම්පේතකාච ධම්මා අන්න ඒකට හෘදේ වස්තු රූපය කියන කිංචි කාලයේ පුරේජාතප්පච්චේන පච්චයෝ කිංචි කාලේ න පුරේජාතප්පච්චේන පච්චයෝ ආන්නේ වෙනසක් තියෙනවා කිසියම් කාලයකදී මනෝ විඥාන ධාතුව කියන සිත් 76 පහළ වීමට හෘදේ වස්තුව කල්යති උපදීන වශයෙන් උපකාර වෙනවා කිසියම් කාලයකදී උපකාර වෙන්නේ නැහැ සිත කියලා මෙතන කියනවා. එතකොට දැන් අපි ඒක තේරුම් ගන්න. දැන් කිසියම් කාලයක උපකාර වෙනවා කියවනේ සිත් 76 සමස්තයක් අපි ගන්නෙ. සමස්තය ගත්තට පස්සේ 76 පහළ වීමට උපකාර වෙනවා කියලා කිව්වා. කිසියම් කාලයක කල්ැතු ඉපදීම වශයෙන්. ඒ කියන්නේ අපි කියන ප්‍රතිසන්දි ගන්න මොහොතේ ගන්නකො. දැන් ප්‍රතිසන්දි ගන්න මොහොතේ හෘදේ වස්තුවයි ඒක ඇසුරු කරගෙන පහළ අපි කියනකො අපි මනුලෝ ප්‍රතිසන්දි ගන්නවා කියලා. මනුලෝ ප්‍රතිසන්දි ගන්නවා කියවට පස්සේ මනුලෝ ප්‍රතිසන්දි ගන්න අපට විපාක සිත් තියෙනවානේ උපරිමයෙන් ගත්තට පස්සේ නවයක් කාමශෝභන 8යි කුසල විපාක උපේක්ඛාසගත සම්තිරණයයි නවයක් තියෙනවානේ දැන් මේ නවය බලන්න ඒකෙන් අපි හිතමු දැන් අපි සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතකින් හේතුක සිතකින් ප්‍රතිසන්දි ගන්නවා කියලා කිව්වොත් එහෙම ඒ ප්‍රතිසන්දි ගන්න හිත පහළ වෙනකොටම පෙරපසු නොවි හෘදේ වස්තුවක් පහළ වෙනවා හෘදේ වස්තුවක් පහළ වෙනවා එතකොට පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්න බෑනේ එතකොට ඒක චිත්තක්ෂණිකයි එතකොට ඒ විපාක සිතත් ඒක මනෝවිඤ්ඤාණ ධාතුවට ඇතුළත් වෙන්නේ ඒ සිතත් හෘදේ වස්තුවත් එක තමයි පහළ වෙන්නේ පෙරපසු නොවි ඒ කියන්නේ එහෙම යනකොට අඩු වශයෙන් රූප මිටි තුනක්වත් පහළ වෙනවානේ. ඒ කියන්නේ වත්තු දශකයයි, කාය දශකයයි, භාව දශකයයි කියන. වත්තු දශකය කියලා කියන්නේ මේ පටව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතින්දී හෘදේ වස්තු රූපයනේ. කාය දශකය කියලා කියන්නේ පටව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතින්ද්‍රිය කාය ප්‍රසාද රූපයනේ. භාව දශකය කියලා කියන්නේ පිරිමියෙක් නම් පටව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතින්ද්‍රිය පුරුෂ භාව රූපයනේ. ගැහණියක් නම් පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය ස්ත්‍රීන්ද්‍රිය රූපේනේ. එතකොට ඒ රූපක මේටි තුනවත්. ඒ රූප මේටි තුන පහළ වෙනවා කියලා කියවට පස්සේ ඒත් එක වත්තු දශකයේ තියෙනවනේ. ඒ කියන්නේ හෘදේ වස්තු රූපය. එතකොට ඒ අවස්ථාවේදී පුරේජාත ප්‍රත්‍යයෙන් ඒ කියන මනෝවිඤ්ඤාණ ධාතුව කියන ඒ සිත පහළ වීමට සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරක හිතන මේකේ ගත්තේ. ඔන්න නමෙමත් ගත්ත හැකි ප්‍රතිසන්දි ගන්න අණුව ගන්න ඕකෙන්ද ප්‍රතිසන්දි ගන්න කියන සිත අණුව. කෙසේ නමුත් ඒ විදිහට ඒ අවස්ථාවවලදී ඒ කියන මනෝවිඤ්ඤාණ ධාතුව පහළ වීමට කල්යතු ඉදීම වශයෙන් හෘදේ වස්තු රූපේ උපකාර වෙන්නේ නැහැ. මොකද එකවරම පහළ වෙන නිසා. ඒක තමයි කිව්වේ න කිංචි කාලය පුරේ ජාතප්පච්චේන පච්චෝ. මනෝවිඤ්ඤාණ ධාතුව අසුරු කරන හෘදේ වස්තු රූපය කිසියම් කලක කල්යතු ඉදීම වශයෙන් ඒ මනෝවිඤ්ඤාණ ධාතුව කියන සංචිතයේ ඇතම් සිත් පහළ වීමට උපකාර වීමක් නැහැ. ඊළඟට අපි රූපාවචර බ්‍රහ්ම ලෝකේ ගන්නකො, දිව්‍ය ලෝකේ ගන්නකො, ඒත් ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර පීතිසුඛ එකග්ගතා සහිත පඨමාඥාන විපාකසිත පහළ වෙනකොට ඒත් එක්කම පෙරපසු නොවි ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකේ කාය දශකේ පහළ වෙනවා වස්තු දශකේ පහළ වෙනවා. සාමාන්‍යයෙන් බ්‍රහ්මයන්ට විශේෂ කොට දක්වන්නේ නැහැනේ බ්‍රහ්මය පුරුෂයම තමයි. නමුත් ඒක ස්ත්‍රීන් නැති නිසා ඒක විශේෂ කොට දක්වන්නේ නැහැ එතකොට. ඒ නිසා එතන කාය දශකයයි වස්තු දශකයයි. එතන වස්තු දශකය කියන එතකොට මේ හෘදේ වස්තු රූපය. බ්‍රහ්මයන්ට හෘදේ වස්තු රූපය තව තියෙනවා. මොකද හේතුව රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඒ බ්‍රහ්ම ලෝකේ තියෙනවනේ. එතකොට රූපස්ස විනා චිත්තස්ස සංඨිති නැති කියලා මූලික දෙසුමක් තියෙනවානේ. ඒ කියන්නේ රූපේ නැතුව වේදනා සංඥා සංකාර විඥානවල පිහිටීමක් පංචෝකාර භවයේ කොයිම් අවස්ථාවකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා කීවත් ඒ බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ හෘදේව ස්වરૂපය ඒ වෙලාවේ පහළ වෙන අර කියන ධාන විපාකසිතට කල්යති උපදීන් වශයෙන් උපකාර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයි ඒ හෘදේව ස්වરૂපය පහළ වෙනකොටම ඒ පෙරපසු නොවි ඒක චිත්තක්ෂණිකව තමයි අදාළ විපාක සිත ප්‍රතිසන්දි ගැනීම වශයෙන් හෘදේ වස්තු ඇසුරු කරගෙන පහළ වෙන්නේ එක තමයි. එතකොට පුරේජාත ප්‍රත්‍ය කියන එක ඒකට දෙන්න ඒකයි කිව්වේ න කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චෝ. හෘදේ වස්තු රූපේ ඇතම් කාලයකදී ඒ මනෝවිඥාන ඇතැම් මේවා පහළ වීමට උපකාර වෙන්නේ නැහැ. කිංචි කාලේ ආ කිසියම් කලක උපකාර වෙනවා. කිසියම් කාලයක උපකාර වෙනවා කියලා ගත්තට පස්සේ කොහොමද ගන්නෙ? අපි කියනකෝ අපි ජීවත්ව ඉන්න කාලය කියලා. ප්‍රවෘත්ති කාලය කියලා. ප්‍රතිසන්දි මොහොත හැර අනෙක් සෑම අවස්ථාවකදීම හෘදේවස්ව ඉපදිලා යම් වේලාවකට පසුව තමයි ඒ මනෝවිඥාන සිත් පහළ වෙන්නේ. මනෝවිඥාන සිත් පහළ වෙන්නේ ඒ විදිහට. ඒක මනුලොවත් එහෙමයි, දෙව්ලොවත් එහෙමයි, සතර අපායෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙත් පංචෝකාරයේ තියෙන බ්‍රහ්ම ලෝකෙත් පංචපාදානස්කන්ධයේම තියෙන බ්‍රහ්ම ලෝකෙත් ඒ સિદ્ધාන්තය සමානයි. ඔන්න ඔය විදිහට තමයි මේ පුරේජාත ප්‍රත්‍ය මේ කියන මෙහිය දෙන්නේ. එතකොට අපිට සමාහලාට ඉතින් දැන් කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චය කියනකොට ඔක අරූප ලෝකෙට ගලප ගන්න බැරිද කියලා. මොකද අරූප ලෝකේ මනෝවිඥාන ධාතුව කියන අරූපාවචර විපාක හතර පහළ වෙනකොට එතන හෘදේ වස්තුව නැති නිසා එතනත් කිසියම් කලෙක හෘදේ වස්තුව ඒ කියන මනෝවිඤ්ඤාණ ධාතුව පහළ වීමට උපකාර වෙන්නේ නැහැ නේ කියලා ගත්තොත් ඒකත් ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් අර එහෙ ඒකාන්තයෙන්ම රූප නැහැනේ. දැන් අපට විශේෂත්වයක් දක්වන්නට අවශ්‍ය කරන්නේ විකල්පයක් තියෙන තැනදීනේ. දැන් මෙතන විකල්පයක් තියෙනවානේ. මොකද ඇතැම් වෙලාවකදී මේ කියන රුදේ වස්තු රූපය මනෝවිඤ්ඤාණ ධාතුව පහළ වීමට උපකාර වෙනවා කිසියම් කාලයකදී උපකාර වෙන්නේ නැහැ. දැන් අරූපාවචරය ගත්තර පස්සේ ඒක දක්වන්නම නැහැ නෝයි. අරූපේ නැති කිංචිපි. අරූප ලෝකේ කිසිම රූපයක් නැහැ නිසා ඒකට දක්වන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඒකේ දැක්වීමට අමුතුවෙන් ඒක සම්පූර්ණයෙන්ම නැති නිසා. රූප සම්පූර්ණයෙන්ම නැති නිසා කිසියම් කාලයක කියලා ගත්තර පස්සේ කිසියම් කාලයක අරූප ලෝකේ මනෝ විඥාන ධාතු පහළ වීමට රූපක උපකාර වීමක් නැහැනේ. ඒ නිසා ඒක අයින්ම කරන එක තමයි වඩාත් සුදුසු වන්නේ. නමුත් කෙනෙකුට ඒක ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ පුරේජාත ප්‍රත්‍ය පිළිබඳව ශීර්ෂ මෙතන කියවුණා ඔක්කොම 12ක් කියවුණා. චක්කායතන ආදී වශයෙන් 5යි, රූපායතන ආදී වශයෙන් 5යි, ඊළඟට රූපායතන ආදී පහ එකට කරලා ගත්තා මනෝ ධාතුවේ ඉදීමට කල්ලාතු ඉදීම වශයෙන් උපකාරණා කියලා එතන 11යි ඊළඟට හෘදේ වස්තු ඇසුරු කරගෙන පහළ වෙන සිත් සම්බන්ධ කරලා ඒකේ පළවෙනි එක දැක්කාර මනෝ ධාතුවත් ඒකේ චෛසික වලටත් හෘදේ වස්තු ඒකාන්තයෙන් උපකාරයි කියලා එහෙන් බලනකොට 12යි 12යි අනික කීවා කිසියම් කාලයක හෘදේ වස්තුව පුරේජාත වශයෙන් උපකාර වෙනවා කිසියම් කාලයක උපකාර වෙන්නේ නැහැ කියලා. ඒක කොටස් දෙකක් වශයෙන් ගත්තොත් එimhe ඕනනම් පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ 14ක් තියෙනවා කියලා ගන්නත් පුළුවන්. 13ක් තියලා 13ක් තියනවා කියලා ගන්න එක වඩාත් සුදුසුයි කියලා මා හිතනවා. ඒ ගැටලුවක් නැහැ. ඒ අර සංඛ්‍යාව නෙමෙයි ධර්මාර්ථය තේරුම් ගන්න. ඒකයි අපට අවශ්‍ය කරන්නේ. ඉතින් ඔන්න ඔය කියන පුරේජාතා ප්‍රත්‍ය දැන් අපි විස්තර කළා. ඊළඟට මේ පුරේජාතා ප්‍රත්‍ය අපිට පටිච්චසමුප්පාදයට ගලප ගන්නට ඕනේ. එතකොට පටිච්චසමුප්පාදයට ගලපනකොට ඒ අංග 12ටම මේක ගලප ගලප යන්නට ඕනේ. හැබැයි සමහර ඒවා ගැලපෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. අන්න බලන්න ඉස්සරෝම දැන් මේ කියන පුරේජාත ප්‍රත්‍ය මේ ශීර්ෂ අපි කියනකො 13යි කියලා. 13 ඉඳන් එක එක ඔබ ගලපන්න. එක එක ගලපන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන තියෙනවද? පුරේජාත ප්‍රත්‍ය තියෙනවද? ඊය දෙනවද? අපි ඉස්සරලාම ගමු කල්ැතු ඉපදලා උපකාරණා කියන එකනේ පුරේජාත ප්‍රත්‍ය කියලා කිව්වේ. ඔන්න පුඤ්ඤාවි සංකාර ටික ගත්තා. ආ පුඤ්ඤාවි සංකාර. කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර කුසල චේතනා 5යි. එතකොට ඒකීපදීමට අවිද්‍යාව කල්ැතු ඉපදලා උපකාර වෙනවද? නැහැ. ඊළඟට අකුසල චේතනා 12යි. අකුසල චේතනා ඉපදීමට කල්ැතු ඉපදිලා අවිද්‍යාව උපකාර වෙනවද? නැහැ. එහෙනම් මොකද? එකටමනේ උපදින්නේ. අවිද්‍යාවත් එක්කලා එකටම තමයි උපදින්නේ. ලෝභ චේතනා 8, ද්වේෂ චේතනා 2, මෝහ චේතනා 2 සුදුසු විදියට ඒ වෙලාවට උපදින්නේ. ඒ කියන අකුසල චේතනා සමගමයි කල්ැතු අවිද්‍යාව ඉපදිලා පස්සේ ලෝභ චේතනා දේශ චේතනා, මෝහ චේතනා පහළ වෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒක තෙන්තේ සහජාතප්‍රත්‍ය. පුරේජාත නැහැ. ඊළඟට බලන්න ආකාසානංචයතන ආදී ආනිඤ්ඤාභි චේතන ඒත් නෑන ඒ කිසියෙත් මේ දෙන්නේ නෑනේ. එකේ දෙන්නේ නෑ. අවිද්‍යාව කල්යතු ඉපදිලා අර විදිහට මේ අරූපාවචර චේතනා ඉදීමට උපකාරණා කියලා ඒ දෙන්නේ නැහැ. ඊළඟට බලන්න සංකාරපච්ච විඥානං කියන තැන ඉතින් අරක එක එකක් ඔබ දාලා ගන්නට වෙනවා එතකොට. ඒ කියන්නේ මේ අර ප්‍රත්‍ය අපි කියවනේ එක එක සම්බන්ධ කරලා ගන්න වෙනවා අපට. අපි ගත්තොත් දැන් චක්කායතනය. චක්කායතනය චක්කායතනය ගත්තාට පස්සේ ඒ ශීර්ෂය අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන යෙදෙන්නේ නැහැ. ඊළඟට සෝතායතනය සෝත විඥාන ධාතුවටයි ඒ උපදින උපකාරණාගේ කල්ලාතු උපදිලා ඒකත් නැහැ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ නාමයක්. චක්කායතනය කියන්නේ රූපයක්. චක්කු විඥාන ධාතුව කියලා කියන්නේ විපාකයක්. සංකාර කියන්නේ කර්මයක්. ඒ විදිහට සෝතායතන සෝතායතනේ සෝත විඥාන ධාතුවටයි ඒක වැඩ කර චෛසික වලටයි කලත් විපදීන් වශයෙන් උපකාර වෙනවා කියවට පස්සේ ඒක හේදෙනවාද අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන නෑ අර අරකම තමයි හේතුව මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ චෛතසිකයක්. සංකාර කියලා කියන්නේ චෛතසිකයක්. එතකොට මෙතන වැඩ කරන්නේ මෙතන චක්කායතනික රූපයක්. චක්කු විඥාන ධාතුව ඒකේ චෛතසික කියලා කියන්නේ චෛතසික. ඒවා විපාක. සංකාර කියලා කියන්නේ කර්ම. ඒ විදිහට චක්කායතනේ චක්කු විඥාන ධාතුවටත් ඒකේ දෙන චෛතසික වලටත් පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන ශීර්ෂයත් ඊළඟට සෝතායතනයේ සම්බන්ධය වගේම ශීර්ෂයත් ගාහනායතනය කියන ඒ සම්බන්ධ ශීර්ෂයත් ජීවආයතනය කායායතනය. ඒ පහම අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන නැහැ. ඊළඟට රූපායතනයේ චක්කු විඥාන ධාතුට ඒකේදන චෛතසික වලටයි උපකාර වෙනවා කියන එක ඒත් නැහැ. සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ. ඒ ටික ඒ කියන චක්කු විඥානාදී සිත් සායක වැඩ කරන චෛතසික වලට උපකාර වෙන කල්ැති උපදීන් වශයෙන් කියන ඒ ශීර්ෂයත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන නේක පාටත් පැහැදිලිනේ අවිද්‍යාව කියන චෛතසිකයක් චක්කුසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ මේවා ඔක්කොම රූප එනිසා එතන එකේ දෙන්නේ නැහැ ප ဋ ාණ ඒ ශීර්ෂ 10න් එකක්වත් ඒ දෙන්නේ නැහැ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඊළඟට බලන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආරම්මන රූපායතන ආදී මේ ආරම්මන අතන කීවා මනෝ ධාතුවටයි ඒක වැඩ කරන චෛතසික වලටයි උපකාරණා කියලා ශීර්ෂයක් කීවා. ඒ ශීර්ෂය යෙදෙනවද අවිජ්ජා පත්‍ය සංඛාරා කියන දන? එතනත් නැහැ. මොකද එතන කියන්නේ රූප ටිකකයි විපාක ටිකකයි සම්බන්ධය. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන තියෙන්නේ මෝහයයි කුසල අකුසල චේතනා ටිකකයි සම්බන්ධය. ඒ නිසා ගැලපෙන්නේ නැහැ. ඊළඟට කිව්වා මනෝ ධාතුවට උපකාර වෙනවා කල්යතු උපදිලා හෘදේ වස්තු රූපය. එහෙනම් මෙතනේ හෘදේ වස්තු රූපේ කතාවකුත් නැහැ. මොකද අවිද්‍යාව කියන්නේ චෛතසිකයක්. ඈ මනෝ ධාතුව කියලා කියන්නේ ක්‍රියාසිතකුයි විපාක සිද්දයකකුයි ඒ වගේ වැඩ කරන චෛතසිකයි. ඒ නිසා සංඛාරා කියනකොට ඒ ගැළපීමක් වෙන්නේ නැහැ. ඊළඟට හෘදේ වස්තු රූපය මනෝවිඥාන ධාතුව කියන සිත් 76ට උපකාර වෙනවා කියලා කිව්ව කල්යතු උපදීන වශයෙන් ඒකත් අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන නැහැ. ඊළඟට කිසියම් කලයක උපකාර වෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේදී එනම් ඒකත් මෙතන නැහැ. මොකද මෙතන කියන්නේ ප්‍රතිසන්දි ගැනීමකුත් නෙවෙයි. අනික ඊට වඩා ප්‍රබල කියන්නේ එතන කියන්නේ හෘදේ වස්තු රූපය සම්බන්ධ කරලා මෙතෙන් මේ දෙන්නේ නැහැ. එහෙනම් අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන මේ කියන පුරේජාත ප්‍රත්‍ය කියන එකේ ශීර්ෂ ධාතුණෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. ඇයි මේ යෙදෙන්නේ නැත්තේ? යෙදෙන්නේ නැත්තේ ප ဋ ාණේ පුලුල් පටිසමුපාදේ කෙට්ටුයි. පුංචි. ධාරිතාව අඩුයි. ඒකයි. ඊළඟට ඔන්න බලන්න ඔබ සංකාරපච්ච විඥානං කියන තැන තියෙදි කියලා බලන්න. අර ශීර්ෂ 11 ඒ 13ම සම්බන්ධ කරක හොරට බෑ. හිතන්න බැරි නම් හරියන්නේ නැහැ. හිතන්න කල්පනා කරන්න අකමැති නම් මේ වැඩේ හරියන්නේ නැහැ. අර එක එක ගාන එහෙම නැතු මේ ඔක්කොම අම්මේ 11ක් කොහමද අපි එකපාරට මෙහෙම ගලපන්නේ මං කියලා තියෙනවනේ මෙතෙන් එනකොට ඔබ අභිධර්ම පිළිබඳව මූලික දැනුමක් ඇතුවයි මේ අරන් එන්නේ කියලා. එහෙම නැත්නම් යන්නට බෑ. ඒ නිසා අන්න බලන්න අතනින් සම්බන්ධ වෙනකොට සංකාරපච්චය විඥානං කියන තැන බලන්න අර ප්‍රත්‍ය වලින් කෝකද තියෙන්නේ? චක්කායතනේ චක්කු විඥාන ධාතුවටයි එහි වැඩ කරන චෛතසික වලටයි කල්යතු උපදීන් වශයෙන් උපකාර වෙනවා කියන එකේ දෙනවද? නැහැ. මොකද සංකාර කියලා කියන්නේ චේතනා ටිකක් චක්කායතනේ කියලා කියන්නේ රූපයක්. ඊළඟට පස්සේ ඉදීම වශයෙන් උපකාර වෙනවා කියලා කියනකොට ඒකේ දෙන්නේ නැහැ. මොකද චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඔක්කොම ප්‍රවෘත්ති කාලයේ ලැබෙන සිත්. සංකාරපච්ච විඥානං කියලා කියන තැන ඒක ප්‍රතිසන්දි විඥානයයි ගන්න එතකොට. ප්‍රතිසන්දි විඥානය. ඒ නිසා ඒක යෙදෙන්නේ නැහැ. නැත්නම් ඉතින් සංකාර ඉපදිලා පස්සේ තමයි ඉතින් විඥාන නම් පහළ වෙන්නේ. නේද? සංකාරය ඉපදලා පස්සේ තමයි විඥාන පහළ වෙන්නේ. නමුත් අර වෙනස නිසා එතන යෙදෙන්නේ නැහැ. ඊළඟට පුරේජාත වශයෙන් ඒ ඒ ප්‍රත්‍යය දෙන්නේ නැහැ. මොකද මෙතන සංකාර කියන තැන චේතනාව චක්කායතන සෝතායතන ගාහනායතන ජීවආයතන කායායතන කියන මේ හැමතැනම තියෙන්නේ රූප ටික රූප පහක් ඒ නිසා ඒ ශීර්ෂ පහම යෙදෙන්නේ නැහැ සංකාරපච්ච විඥානං කියන තැනට ඊළඟට රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ ඒ ටික උපකාර වෙනවා කියලා කීවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන ඒ චෛතසික සහිත ඒ ඒ සිත පහළ වීමට. ඒ ශීර්ෂය දෙනවද? ඒත් නෑ මොකද හේතුව? සංකාර කියලා කියන්නේ රූප ආයතන නෙමෙයි, ශබ්ද ආයතන නෙමෙයි, ගන්ධ ආයතන නෙමෙයි, රස ආයතන නෙමෙයි, පොට්ටබ්බ ආයතන නෙමෙයි. විඥාන කියන්නේ චක්කු විඥාන නෙමෙයි, සෝත විඥාන නෙමෙයි, ගාහන විඥාන නෙමෙයි, ජීවා විඥාන නෙමෙයි, කාය විඥාන නෙමෙයි, මනෝ විඥාන. ඒ නිසා දෙපැත්තේ මේ දෙන්නේ නැහැ. ඊළඟට බලන්න එතන තියෙනවාද කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. මනෝ ධාතුව කියන පංචද්වාරා වර්ජණයට සම්පටිච්ඡන දෙකටත් ඒ වගේ වැඩ කරන චෛතසික 15 වීමටත් කල්ලාතු ඉදීම් වශයෙන් උපකාර වෙනවා කියන ශීර්ෂය මෙතන තියනවාද? ඒත් නැහැ. ඇයි නැහැ කියන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ සංකාර නෙමෙයි. ඊළඟට පංචද්වාර වර්ජණයයි මනෝ පංචද්වාර වර්ජණයයි සම්පටිච්ඡන දෙකයි කියන්නේ ප්‍රතිසන්දි ගන්න සිත් නෙමෙයි. ඒ නිසා ඒක ගැලපෙන්නේ නැහැ. ඒකත් නැහැ. 11 වෙනි ශීර්ෂයත් නැහැ. සංකාරපච්චය විඥානං කියන පටිච්චසමුප්පාදාංගල අංග වලට ගැලපෙන්නේ නැහැ. ඊළඟට මනෝ ධාතුවට හෘදේ වස්තු රූපේ උපකාර වෙනවා කියලා කරන කල්ප ඉදීම වශයෙන්. එතකොට හෘදේ වස්තු රූපේ නෙමෙයිනේ සංකාර කියන්නේ. ඒ නිසා ඒකේ දෙන්නේ නැහැ. විඥාන කියන කොටත් මනෝ ධාතු සිත් නෙමෙයිනේ. ඒ නිසා එතන ඒ දෙන්නේ නැහැ. ඊළඟට කියවනේ මෙතන කිසියම් කාලයක කිසියම් කාලයක උපකාර වෙනවා කියලා කියවනේ හෘදේ වස්තු රූපය මනෝවිඤ්ඤාණ ධාතු ඇතම් සිත් වලට ආයක ඒ දෙන්නෙත් නැහැ මොකද හේතුව සංකාර කියලා කියන්නේ හෘදේ වස්තු රූපය නෙමෙයි කිසියම් කාලයක උපකාර වෙන්නේ නැහැ කියලා කියවනේ කල්ැති උපදීන් වශයෙන් හෘදේ වස්තු රූපය මනෝවිඤ්ඤාණ ධාතුවට ඒක මෙතන ඒ දෙන්නෙත් නැහැ ඒකත් මෙතනේ දෙන්නේ නැහැ. ඊළඟට දැන් මොන එහෙනම් දැන් සංකාරපච්ච විඥානං කියන තැන පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ ධාතුවෙන් එකක්පත්ය දෙන්නේ නැහැ. ඊළඟට බලන්න විඥානපච්ච නාම රූපං කියන තැන දෙනවද කියලා? ඒත් දෙන්නේ නැහැ මොකද හේතුව? ඇත්තට මේ පුරේජාත ප්‍රත්‍ය කියන එකේ බලන්න ඔබ කල්ැතු ඉපදීන් වශයෙන් උපකාර වෙනවා කියලා ගත්තු සියල්ලම රූප නේද? චක්කායතනේ, සෝතායතනේ, ගාහනායතනේ, ජීවහායතනේ, කායායතනේ. රූපණේ චක්කු විඥාන ආදියට ඉපදීමට කල්ැතු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. ඊළඟට රූපායතනේ, සද්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ. රූපණේ ඒ කියන්නේ චක්කු විඥාන ආදී සිත් පහළ වීමට කල්ැතු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. ඊළඟට රූපායතනේ, සද්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ මනෝ ධාතුව කියන සිත් ඉදීමට උපකාර වෙනවා කියලා කියවා. ඒ ටික මොනවද? රූපායතන ආදී රූප. ඊළඟට මනෝ ධාතුවට ඉදීමට උපකාර කරන හෘදේ වස්තු රූපය එකත් රූප. ඊළඟට මනෝ විඥාන ධාතුවට උපකාර කරන හෘදේ වස්තු රූපේ කලත් ඉදීම වශයෙන් යම් කාලයකදී එතකොට ඒකත් රූප. එහෙමනම් ඒ ශීර්ෂ 13ම රූපවල සම්බන්ධයකින් රූප කල්ැත උපදිලා නා චිත්තචෛසික උපදීමට ආධාර වෙනවා කියන හඳුන්වා දීමක් නේ කරන්නේ. එහෙමනම් මේ කියන විඥානපත්‍ය නාම රූපං කියන තැන විඥාන කියන්නේ රූප නෙමෙයි. ඒ නිසා ඇතෙන්ද ඔබට නිකම්ම දාගත්ත හැකි නිකම්ම හිතාගත්ත හැකි නම් ඒ ශීර්ෂය ශීර්ෂ ධාතුණෙන් එකක්වත් විඥානපත්‍ය නාම රූපං කියන එක තැන නෑ කියලා. පුරේජාත ප්‍රත්‍ය ඒක නෑ කියලා ඔබට හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බලන්න නාම රූපච්ඡ සලායතනං කියන තැන අන්න එතනොන්ට ඔබට යමක් හිතන්න ඉතුරු කරලා තියෙනවා. එතන යමක් හිතන්න යමක් ඕන්න දැන් කල්පනා කරලා ගන්න. එතකොට නාම රූප කියනකොට ඔබ හිතා ගන්නකො කර්මජ රූප 20යි. දැන් ඉතින් කර්මජ රූප 20 කියපුව ගමන් ඔබට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, හෘදේ වස්තු රූපය. පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ආකාශ රූපය. උපජේ සම්පේ දෙක. 20යිනේ. 20යි. එතකොට දැන් එතෙන්ට සම්බන්ධ කරලා ගන්න බලන්න. නාම කියනකොට ඒ ප්‍රතිසන්දිගත සිතේ වැඩ කරන චෛතසික ටික වේදනා සංඥා සංකාර කියලා කියන්නේ ඒ චෛතසික ටිකනේ ඒ ප්‍රතිසන්දිගාන සිතේ වැඩ කරන විපාක සිතේ වැඩ කරන වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයයි ඊතරේච චෛතසික සියල්ලම සංස්කාරස්කන්ධයනේ චේතනාවත් එක්ක දැන් එතකොට නාම රූප කියන්නේ ඒතර ඒ ටික. ආ නාම රූප සලායතන. අනිත් පැත්තේ තියෙන චක්කසෝත ගාන ජීවා කාය මන. දැන් අපිට මෙහෙම ඕක ගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද හේතුව? නාම රූප කියන ටික ගත්තොත් එහෙම අපි කියවනේ චක්කායතන චක්කු චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඉට්ඨ ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය සහ ඉතින්ද්‍රිය පුරුසින්ද්‍රිය පැත්තකින් තියාගමුකෝ. ජීවිතේන්ද්‍රිය පැත්තකින් තියාම හෘදේ වස්තු රූපය. දැන් මේ නාම රූප කියන ගොඩේ අපි අර පැත්තට චක්කායතන ආදී දැම්මට මේකෙත් තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නාම රූපච්ඡ චක්කායතන නාම රූපච්ඡ සෝතායතන නාම රූපච්ඡ ඝානායතන නාම රූප පත්‍ය ජීවායතනං නාම රූප පත්‍ය කායායතනං නාම රූප පත්‍ය මනායතනං වෙන් කරලා ගන්න පුළුවන් දැන් එක එක ගත්තම දැන් අපි ගත්තොත් එහෙම නාම රූප පත්‍ය චක්කායතනං කියලා ගත්තනම් අර පැත්තේ චක්කායතනේ පමණයි තියෙන්නේ චක්කායතනේ මනායතනේ පමණයි තියෙන්නේ නාම රූප පත්‍ය සෝතායතනං එපැති සෝතායතනේ තියෙන්නේ නාම රූප පත්‍ය ඝානායතනං ඒ පැත්තේ ගහන ආයතන. එහෙනම් ඊටු ටික මෙහා පැත්තේ. මොකද කර්මජ රූප කියනකොට ඇතුළත් වෙනවනේ චක්කසෝ චක්ක ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතනත් ඒකට ඇතුළත් වෙනවා. ඒක හෘදේ වස්තු රූපයක් තියෙනවා. ඒ විදිහට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ අර අපිට තේරුම් ගැනීමේ පහසුවට ඒ විදිහට ගියාට ඒක මේ පැත්තේ නෑ කියලා කටපත් කියන්නට බෑ. මොකද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක මා නිතරම ඔබට කියන දෙයක් තමයි ඒක චිත්තක්ෂණිකව පහළ වෙනවා. දැන් ප්‍රතිසන්දි ගන්න මොහොතේ ප්‍රතිසන්දි සිත තියෙනවානේ. නාම රූප කියන එකේ චෛතසික ටික තියෙනවානේ ප්‍රතිසන්දි ගන්න සිතේ. ඒත් එක්ක පහළ වෙන අඩු වශයෙන් රූප කලාප තුනක්වත් කාය දශකේ, භාව දශකේ, වස්තු දශකේ එහෙනම් නාම රූප කියන එකේ රූප ටික තියෙනවා. අපි කියමු ප්‍රතිසන්දි ගන්න ඕපපාතිකව දෙවියෙක් විදියට නැත්නම් මිනිසෙක් විදියට එහෙනම් චක්කසෝත ගාන ජීවා කායත් පිළිටන්නට පුළුවන්. එතකොට එහෙනම් නාම රූප කියන එකේ රූප ගොඩේ ඒ ටිකක් තියෙනවා. එතකොට සලායතන කියනකොට චක්කායතන ආදී අර විදිහට නාම නාම රූප ගොඩේ නාම වලට එක දාගත්තත් කමක් නැහැ. නැත්නම් සලායතන කියන එකේ මුල් ආයතන පහ විදිහට දාගත්තත් කමකුත් නැහැ. ඊළඟට මන ආයතනය කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේ මන ආයතනය කියලා කියන ප්‍රතිසන්දිගත සිතම තමයි. මොකද විඥානය කියන එකට මන ආයතනය කියවත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි සිත විස්තර කරනකොට කතමන් තස්මින් සමේ මනේන්ද්‍රයන් හෝති. යන් තස්මින් සමේ මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනෝ විඥානං තජ්ජා මනෝ විඥාන ධාතු. අර මනස විස්තර කිරීමට ගන්නෙ මනස කීවත්, සිත කීවත්, හෘදය කීවත්, මනින්ද්‍රිය කීවත්, මන ආයතනය කීවත් එකම තමයි. ඒ කියන්නේ පසුවට බෙදීමක් යෙදෙනවා. හයක් මේ 10ක් යනවා මේ චක්කු විඥාන ධාතු ආදී දෙපස් විඥාණයට තුනක් යනවා මනෝ ධාතුවට පංචද්වාර වර්ජනේ සම්පටිච්ඡන දෙකයි ඉතුරු වෙන 76 මනෝ විඥාන ධාතුව. හැබැයි මන ආයතනය කියලා ගත්තට පස්සේ ඒ ඔක්කොම ඇතුළත් වෙනවා 89ම ගන්නවා. එතකොට එහෙම ගත්තට පස්සේ මෙතන මේ බලන්න ඒක චිත්තක්ෂණික ප්‍රතිසන්දි ගන්න සිත ඒකම තමයි සලායතන කියනකොට මන ආයතනය. ප්‍රතිසන්දිගාන සිතෙන් වැඩ කරන පස්ස චෛතසිකයේ තියෙනවා. ආ සලායතන පච්චය පස්ස. මනෝ සංපස්සය. ඈ මොකද ප්‍රතිසන්දිගාන මොහොතේ චක්කු සංපස්ස නැහැ. සෝත සංපස්ස නැහැ. ඝන සංපස්ස නැහැ. යුහා සංපස්ස නැහැ. කාය සංපස්ස නැහැ. එයි ප්‍රතිසන්දි ගන්නකොට චක්කසෝත ආදිය තියෙනට පුළුවන් උපපාතිකව පහළ වෙනකොට පරිපූර්ණ ඉන්ද්‍රියන් ඇතුව පහළ වෙනකොට හැබැයි චක්කු සංපස්සේ පහළ වෙනවා නම් චක්කු විඥානය අවශ්‍යයි. ප්‍රතිසන්දි ගන්න මොහොතේදී අපි කියමුකෝ සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරක විපාකකින් විපාක සිතින් ප්‍රතිසන්දි ගන්නවා කියලා සිත් දෙකක් එකපාර පහළ වෙන්නට බෑ. සිතක් පහළ වෙන්න නැත්නම් පස්සේ පහළ වෙන්න බෑ. ඒ නිසා ඒ විදිහට ගත්තර පස්සේ එතන පස්සේ කියලා කියන්නේ චක්කු සංපස්සාදිය නෙමෙයි. මනෝ සංපස්සේ. ප්‍රතිසන්දි ගන්න සිතේ තියෙන ස්පර්ශචෛතසිකය. පස්සපච්චා වේදනා ප්‍රතිසන්දි ගන්න සිතේ තියෙන වේදනා චෛතසිකය. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ පහ ප්‍රතිසන්දි ගන්න මොහොතේම ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙම ගත්තට පස්සේ එහෙනම් නාම රූප ගොඩේ චක්කුසෝත ගාන ජීවා කායක් තියෙනවා කීවත් වරදක් නැහැ. සලආයතන ගොඩේ චක්කුසෝත ගාන ජීවා කාය තියෙනවා කීවත් වරදක් නැහැ. හැබැයි නාම රූප කොටේ චක්කුසෝත ගාන ජීවා කාය තියෙනවා. සලායතන කොටේ චක්කුසෝත ගාන ජීවා කාය තියෙනවා කියලා වැරදි. ඒක වැරදි. තේරුණාද? කොයි ගොඩේ තියෙනවා කීවත් හරි. හැබැයි ඒක චිත්තක්ෂණිකව දෙපැත්තකට දාන්න බෑ. මොකද චක්කායතන නම් කර්මජ රූප ගොඩේ තියෙනවා නම් ඒ චක්කායතනේ චක්කායතනෙම තමයි. කර්මජ රූප ගොඩේ වෙන චක්කායතනයකොත් සලායතන කියන එකේ වෙන චක්කායතනයකොත් කර්මජ රූප ගොඩේ සෝතායතනයකොත් සලායතන කියන එකේ තවත් සෝත ආයතනයකුත් දෙකක් නැහැනේ. අන්න එහෙමයි. එතකොට ඒක හැම තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ අපි කියාගෙන ආවේ මේ කියන මේ චක්කායතන ආදී මේ ටික අරගෙන මේ කුරේජාත ප්‍රත්‍ය තියෙන තැන්නේ. එතකොට කුරේජාත ප්‍රත්‍ය එතකොට අපි ගත්තා නාම රූප නාම රූපාච්‍ය සලායතනං කියන ශීර්ෂයේ ගාව තියෙනවා කියලා කියනවා. ඒ තියෙන්නේ කොහමද? චක්කායතනේ නාම රූප ගොඩේ තියෙනවා කියලා ගත්තට පස්සේ හරි ඒක. ඒතර චක්කායතනෙන් චක්කායතනේ කල්ලාතු උපදිලා චක්කු විඥාන ධාතුවට උපකාර වෙනවා. දැන් අපි ප්‍රවෘත්ති කාලේ ගත්තොත් එහෙම මන ආයතනය කියනකොට මම කියවා සිත් 89ම ගත්ත හැකි. එහෙනම් චක්කායතනය කල්ලාතු උපදිලා මන ආයතනය කියන එකේ චක්කු විඥාන සිත් දෙක පහළ වීමට උපකාරයි. මම හිතලා තේරෙන්න ඇති. ඊළඟට නාම රූප ගොඩේ සෝතායතනය කල්ැතු ඉපදිලා සෝත විඥාන සිත් දෙකක් තියෙන මන ආයතනය තුල ඇතුලේ. ප්‍රවෘත්ති කාලේ ගත්තට පස්සේ ප්‍රතිසන්දි ගන්නකොට නම් ඉතින් මන ආයතනය කිව්වොත් එකසිතනේ. අර සංකාරපච්ච විඥානං කියපු විඥාණයම තමයි. හැබැයි මේක ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කාල දෙකම ගන්නට ඕනේ. අපි කොහොමත් කියන්නේ ප්‍රතිසන්දි කාලයේදී කොහොමත් චක්කායතනේ චක්කු විඤ්ඤාණයට උපකාර වෙන්නේ නැහැ කියලා. මොකද ප්‍රතිසන්දිගාන මොහොතේ එකසිතයි. චක්කු විඤ්ඤාණ සිතකින්, සෝත විඤ්ඤාණ සිතකින්, ගාහන විඤ්ඤාණ සිතකින්, කාය විඤ්ඤාණ සිතකින්, ජීවා විඤ්ඤාණ සිතකින්, මනෝ ධාතුවෙන් කවුරක් අප්‍රතිසන්දිගන්නේ නැහනේ. මනෝ විඤ්ඤාණ ධාතුවට අයත් සිත් 19කින් පමණයි කොහේ ප්‍රතිසන්දි ගත්තත් ප්‍රතිසන්දි ගන්න සිතක් තියෙන්නේ. ඒතොර ඒ නිසා මේ ගන්න ප්‍රවෘත්ති කාලේ කොහොමත් පච්චාජාත ප්‍රත්‍ය ප්‍රවෘත්ති කාලට තමයි දාගන්න තියෙන්නේ. තේරෙනවද? පච්චාජාත ප්‍රත්‍ය ප්‍රවෘත්ති කාලයට තමයි යෙදෙන්නේ. ප්‍රතිසන්දි කාලෙත් නෙවෙයි. මොකද ප්‍රතිසන්දි ගන්න මොහොත ඒක චිත්තක්ෂණිකව පහළ වෙන නාම රූප ටිකනේ. ඒ නිසා පච්චාජාත ප්‍රත්‍ය ප්‍රවෘත්ති කාලයට තමයි යෙදෙන්නේ. එතකොට අර විදිහට නාම රූප ගොඩේ තියෙන රූප වලින් චක්කායතනය, මනායතනය ඇතුලේ තියෙන සිත් 89 තියෙන චක්කු විඥාන සිද්දයකට කල්ැතු ඉදීම් වශයෙන් උපකාර වෙනවා. එතකොට අනපුරේ ජාතප්‍රත්‍ය. ඊළඟට නාම රූප ගොඩේ තියෙන රූපවල තියෙන සෝත ආයතනය අර පැත්තේ තියෙන මන ආයතනය තුල සෝත විඥාන සිද්දක ඉදීමට කල්ැතු ඉදීම් වශයෙන් උපකාරයි. ඊළඟට නාම රූප ගොඩේ රූප ගොඩේ තියෙන ගහන ආයතනය අර පැත්තේ මන ආයතනය ඇතුලේ තියෙන මේ ඝාන විඥාන සිද්දක ඉපදීමට කල්යතු ඉපදීම වශයෙන් මේ කියන ඝාන ආයතනය උපකාරයි. ඊළඟට මේ නාම රූප ගොඩේ රූප ඇතුලේ තියෙන ජීවහා ජීවහා ආයතනය අර පැත්තේ මන ආයතනය ඇතුලේ තියෙන ජීවහා විඥාන සිද්දකට කල්යතු ඉපදීම වශයෙන් ආධාරයි. ඊළඟට මේ නාම රූප ගොඩේ තියෙන කාය ආයතනයේ රූපය අර මන ආයතනය ඇතුලේ තියෙන කාය විඥාන සිද්දක ඉපදීමට ආධාරයි. ඊළඟට මේ නාම රූප ගොඩේ තියෙනවා කර්මජ රූප වලට අපි කියවනේ කර්මජ රූප 20ට ඇතුළත් වෙනවා කියලා පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ඒක ගත්තර පස්සේ වර්ණ රූපය රූපායතනයයි තේරෙනවද වර්ණ රූපය රූපායතනයයි ඒක මනායතනය තුල තියෙන පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡන දෙකයි ඉපදීමට කල්ලතු ඉපදීම වශයෙන් ආධාරයි. වන්න ගන්ධ ගන්ධාරම්මණය ගන්ධ රූපය ගන්ධායතනය මනායතනය තුල තියෙන sorry ඒක අපට يعني වැරදීමක් උනේ නැහැ අනුපිළිවෙලේ පොඩි වෙනසක් වුණා මෙතන තියෙන මේ කියන වර්ණ රූපය වර්ණ රූපය තියෙනනේ නාම රූප ගොඩේ වර්ණ රූපය. ඒවත් රූපායතනය. අර පැත්තේ මන ආයතනය තුල තියෙන චක්කු විඥාන සිත් දෙක ඉපදීමට කල් ඇති උපදීන් වශයෙන් ආධාරයි. ඊළඟට මේ පැත්තේ තියෙන වර්ණ ගන්ධ ගන්ධායතන රූපය මන ආයතනය තුල තියෙන ඝාන විඥාන සිත් දෙක ඉපදීමට කල් ඇති උපදීන් වශයෙන් මේක ආධාරයි. ගන්ධ ගන්ධායතනෙ. ඊළඟට රස රස රූපේ රසායතනය මනායතනය තුල තියෙන යෝහා විඥාන සිද්දකේ ඉපදීමට කල්ලාති ඉපදීම වශයෙන් ආධාරයි. ඒ විදිහට ඊළඟට පඨවි තේජෝ වායෝ පඨවි තේජෝ වායෝ කියන පොට්ටබ රූපය අර පැත්තේ තියෙන මන ආයතනය තුල තියෙන කාය විඥාන සිද්දකේ ඉපදීමට පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කල්ැත් ඉපදිලා උපකාර වෙනවා. ඕන්නම මේ දෙනවා. ඊළඟට සසුරූප ගත්තර පස්සේ සසුරූප ගත්තර පස්සේ දැන් අතන මන ආයතනය තුළ මනෝ විඥාන ඒට අයත් වෙච්ච සිත් තියෙනවානේ. අන්න ඒ සිත් උපදීමට මේක ගත්තර පස්සේ ආපෝ ධාතු රූපය මේකේ තියෙනවා. හොඳේ ජීවිතේන්ද්‍රිය රූපය මේකේ තියෙනවා. හරි ඊළඟට ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූප ටික මේ රූප දෙක මේකේ තියෙනවා හෘදේ වස්තු රූපේ මේක තියෙනවා අන්නේ රූප උපකාර වෙනවා අර පැත්තේ තියෙන අනික් සිත් පහළ වීමට මේ රූප උපකාර වෙනවා අපි ගත්තොත් එහෙන් මෙතන තියෙන හෘදේ වස්තු රූපය අතන තියෙන මනෝවිඤ්ඤාණ ධාතුවේ සිත් රාශියකට මන ආයතනය තුල පවතින සිත් රැසකට අරූප විපාක ආදිය අයින් කරලා අනික් සිත් රාශියකට ඉපදීමට උපකාර වෙනවා එතන තියෙන හෘදේ වස්තු රූපය. ඊළඟ මනෝවිඤ්ඤාණ ධාතුවේ අපි කියමු කෙනෙක් විදර්ශනා භාවනාවක් කරනවා කියලා ඒ වගේ කෙනෙකුට රූප කලාප සම්මර්ෂණය කරනකොට මෙතන තියෙන අර ඉත්ත්‍යේන්ද්‍රිය පුරිසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආපෝධාතු රූපය ඒවා උපකාර වෙනවා අර මනෝවිඤ්ඤාණ ධාතුවේ ඒ විදර්ශනා කරන සිත් තියෙනවනේ කරන්න පුළුවන් සිත් අන්නේ සිත් ඉපදීමට කල්යතු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. බලන්න කොච්චර විස්තරයක්ද කියලා. ඊළඟට බලන්න ඔව් ඔය ටික තමයි කියන්නේ. බලන්න කොච්චර විග්‍රහයක්ද කියලා. මේ නාම රූපච්ඡය සලායතනං කියන තැන. නාම රූපච්ඡය සලායතනං කියන තැන මේ රූප ටික මේ කර්මජ රූප ටික ඔය කියවෙච්ච ආකාරයට එහා පැත්තේ තියෙන මන ආයතනය තුල පවතින සිත් සංචිතයට විවිධ විවිධ විවිධ ආකාරයෙන් කල්ැතු උපදීන් වශයෙන් උපකාරයි. එම නිසා නාම රූපච්ඡා සලායතනං කියන තැන පුරේජාත ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට ගන්න සලායතන පච්චා පස්සෝ කියන තැන. එතනත් හිතලා බලන්න. සලායතන පච්චා පස්සෝ. දැන් ඔන්න එතන සලායතන ගොඩේ දැන් අපි චක්කායතන ආදී හයම තියෙන විදිහට තමයි ගන්නෙ. මොකද වැරදි නෑනේ. ධර්මානුකූලයිනේ. කර්මජ රූප කර්මජ රූප ටික තෝරාගෙන යනකොට වෙන් කරලා ඒක තුල චක්කුසෝත ගාන ජීවාක් තියෙනකොත් වැරදි නෑ. කාය තියෙනකොත් වැරදි නෑ. ඊළඟට සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන තියෙනකොට එතන කිසි ප්‍රශ්නයක් නෑ. එතන ඒ ටික තියෙනවා. අර මේ මේකේ අර නාම රූප ගොඩේ තියෙන චක්කායතන ආදී වෙන රූප සලායතන ගොඩේ චක්කායතන ආදී වෙන රූප කියලා අන්න එකයි වරද තියෙන්නේ. ඒක තමයි වරද තියෙන්නේ. එහෙම එකක් නැහැ. ආයතන ගොඩේ තිබුණත් චක්කය චක්කෝ චක්කෝම තමයි. නාම රූප ගොඩේ තිබුණත් කර්මජ චක්ෂුව චක්ෂුවම තමයි. ආන්න එක තේරුම් ගන්න. ඒතර එහෙම ගත්තට පස්සේ අර කියන ආකාරයට අපිට මෙහෙමත් ඕන නම් පුළුවන්. නාම රූපච්ඡා පස්සෝ කිව්වොත් වැරදිද? බෑ හරි කාරණේ හරි මං කියන්නේ මේක ගත්ත හැකි ඒක චිත්තක්ෂණිකවත් කියලා නාම රූපාච්ඡා පස්සෝ කියලා ගත්තත් මේක අපට පුරේජාත ප්‍රති ගලපන්නට පුළුවන්. නමුත් අපි එහෙම යන්නේ නැහැ මොකද පටිච්චසමුප්පාද ක්‍රමයට යන්නේ. එහෙම ගත්තට පස්සේ චක්කායතනය ආ සලආයතන පච්චා පස්සෝ ස්පර්ශ ඉදීමට උපකාරයි. මොකද ශීර්ෂය චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පේතකානං ච ධම්මාණං පුරේජාතප්පච්චේන පච්චයෝ අන්න